අපි සමහර අය සමහර අය දිහා බලලා තීන්දුව తీරන ගන්නවා. සමහර කරන දේවල් දිහා බලලා යම් යම් දේවල් පිළිබඳව අපි අනුමාන ඇති කර ගන්නවා. මේ අනුමාන ඇසුරේ අපිට ඔහුගේ සසර පුරුද්ද පිළිබඳ නිගමනයකට එන්න පුළුවන්. ඔහු මෙහෙම වෙන්නේ නැති ඒ නිසායි මෙහෙම කරන්නේ. ඔහු මේ වගේ මේ පෙර භවවල ගත කරලා ඇති ඒක නිසායි මේ ආකාරයෙන් හැසිරෙන්නේ. එහෙම කියලා අපිට සසර පුරුද්ද පිළිබඳ අනුමානයකට එන්න පුළුවන්කම තිබෙනවද නැත්නම් මේ වැඩුණු ජීවිතය තුළ නැත්නම් මේ ඉන්න පරිසරය තුළ ලැබිච්ච දේවල් ඇසුරේද මිනිසා ක්‍රියාත්මක වෙන්නේ. ඔව් හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඇත්තම වරුණ සංසාර පුරුදු අපි කාටත් තියෙනවා. අපි කවුරුත් සසර පුරුදු අරගෙන යනවා. හැබැයි අපිට දැන් තියෙන්නේ බොහෝ දෙනෙකුට මේ පෘතඥයන්ට තියෙන්නේ සතර අපායේ මහගෙදර කරගත්ත සංසාර පුරුදු ගොඩක්. එහෙමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සංසාරික සත්වයාට සතර අපායේ මහගෙදර වගේ. මොකද විඥානයේ පුරුදු වෙලා තියෙන්නේ නැඹුරු වෙලා තියෙන්නේ අකුසල මූලයන් තුල පිහිටපු හිත අකුසලයටයි බර වෙලා තියෙන්නේ. ඒ නිසා සංසාර පුරුද්ද තියෙන රාගයට ඇදිච්ච ඒකටම මුල් තැන දීලා ඒකෙන් සතුට ආසාදේ හොයපු පුරුද්දක් සසරේ තියෙන්නේ. එහෙමයි. ඊළඟට ද්වේෂය මේ द्वේෂය උපාදාන කරගෙන द्वේෂයෙන්ම සතුටු වෙවි द्वේෂයෙන් අනුන්ගෙන් පරිගන්න සැලසුම් කර කර කර කර ඒ තුල පුරුද්දක් සංසාරිකව තියෙනවා එහෙමයි ඊළඟට මෝහය නොඑක් මිත්‍යා දේවල් වැරදි දේවල් වැරදි ඇදහිලි ඊරිසියා වෛර කුහකකම් ඕවා ගොඩාක් එක එක වැරදි සංසාරගත පුරුදු සසරේ අරගෙන යන දේවල් තියෙනවා එතකොට මේ පුරුදු සසරේ අරන් එනවා ඒක බුදුහාඳුරු බුදුවරු පහළ වෙලා පෙන්නලා දෙන්නේ යහපත් පුරුද්ද පුරුදු කරගත්තොත් ඒකත් පුරුද්දක් හැටියට යන. ඔක මම තේරෙන්න සරලවම කියන්නම් මෙහෙම විඥානය කියන්නේ බුදුහාඳුරු උපමා කරනවා මෙහෙම. යමකට අපි නිකන් තවත් සල්ලෝ කියන මෙහෙම දැන් අපි සාමාන්‍යයෙන් නිකන් කතාවක් ගත්තාම අපි කියන්නේ මැස්ස ගහන ගහන පැත්තට වැලෑදිලා යනවා කියලා. එතකොට ඒක සාමාන්‍ය ව්‍යවහාරික ඔබ දන්න දෙයක්. මැස්ස හරවන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි ඒ පැත්තට වැල ඇදිලා යන්නේ ඒ පැත්තට. ඒ වගේ විඥාණයටත් ඒ ස්වરૂපයක් තියෙනවා. පුඤ්ඤං චේ සංඛාරං අபிසංකරොත්ති ඉති පුඤ්ඤූපගං හෝති විඥාන. පුඤ්ඤාභි සංකාර කියන්නේ පින් කරනවා. නිතර නිතර පින් කරනවා. අபிසංකරොන්ති ඉතින් නිතර නිතර පින් කරනවා. කරන්න කරන්න පුඤ්ඤූපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච විඥානයක් එයාගේ හිතට හැදෙනවා. ඒක මේ වගේ දැන් අපි හිතන නිතර ওই දන් දෙන කෙනෙක්. සීල් රකින්න කෙනෙක් කාලයක් දන් දෙනකොට හිත දානෙට පුරුදු වෙනවා. ඊට පස්සේ එයා හැම වෙලෙම හිතනවා දානයක්වත් දෙන්න අවස්ථාවක් ආවේ නැහනේ. ඒක නෑ බලාපොරොත්තු වෙන්නේ. ඕ කාලයකින් දානයක් දානමය පින්කමක් කරගන්න බැරි වුණා අප්පා කියලා අර ඒක තමයි දැන් හිතේ තියෙන්නේ. එහෙමයි. අනේ කොහොම හරි කාට හරි දානයක් දෙන්න තියෙනවනේ. සමහරව දැන් වාර්ෂිකව දෙන දාණේ වුණත් මේ පාර දාන දීලා ඊළඟ අවුරුද්දේ මීට වැඩිය හොඳට කරනවා කියලා හිතාගෙන හිතනවා. දැන් බැරි වෙලා හරි දාණේ වැලක්ුණොත් අයියෝ මට මේ පාර දාණේ නැති වුණා මට දානයක්වත් දී ගන්න බැරි වුණා අපරාධේ. එතකොට ඇයි දැන් විඥාණයට ඒක පුරුද්දක් වෙලා. එහෙමයි. සීල් රකින්න එකත් ඒ වගේ. අපි හිතමු හැම පොයෙටම සීල් පටන් ගන්න අමාරුයි. කෙනෙක් ඉන්න හැම පොයෙටම සීල් ගන්නවා. කාලයක් මෙහෙම යනකොට විඥානි සීලයට නැඹුරු වෙනවා. පුරුදු පුරුදු වෙනවා. ඒ පැත්තට හැඩ ගැහෙනවා. එහෙම කාලයක් සීල් ගත්ත කෙනෙක් හොඳට හොයලා බලන්න. එක පාරක් සීල් ගන්න බැරි වුණා කියලා මොකක් හරි අසනීපයක් හරි මොකක් හරි කරදරයකින් ඊට පස්සේ ලොකු දෙයක් අනේ මට සිල් ගන්න බැරි වුණා අයියෝ මට සිල් ගන්න යන්න බැරි වුණා නේ ලොකු අඩුවක් වගේ ජීවිතේට ඒක දැනෙනවා එහෙමයි හැමදාම භාවනා කරන්න පුරුදු වෙච්ච කෙනාට එක දවසක් භාවනාවක් කරගන්න බැරි වුණොත් අයියෝ අද මට භාවනා කරගන්න බැරි වුණා මගේ භාවනාව මගේ ඇරුණා ඇයි දැන් විඥාණයට ඒක පුරුදු වෙලා ඔය වගේම තමයි අකුසලේ බේබදුකමට පුරුදු වෙච්ච මිනිහට ඒ වෙලාව වෙනකොට ඉන්නම බෑනේ. ඔව්. <laughs> එතකොට ඒ විඥානේ පුරුදු වෙලා තියෙන්නේ ඒකට. ඒ වෙලාවට හැම වෙලාවෙම මොකක් හරි හේතුවක් හොයනවා. හේතුවක් හොයනවා එක්ක වහින නිසා. මේ කාලේ පායනවා ඒකයි. එක්ක දේශපාලන හේතුවක්. එද ගෙදර ප්‍රශ්නයක්. දරුවෝ නිසා. එක්ක දුකට බොනවා. එක්ක සතුටට බොනවා. එක්ක අනුන්ගේ ප්‍රශ්නයකට බොනවා. එතකොට මේ වගේ මිනිස්සුන්ට හේතු නැහැ. එතකොට මේ වගේ අර විඥානේ නැඹුරු වෙලා තියෙන එකට ඊ ඒ ඔස්සේ විඥා හොරකමට පුරුදු වෙච්ච හිතත් ඒ වගේ. හැම වෙලාවෙම හොරකමටමයි හිත දුවන්නේ. එහෙමයි. සල්ලාලකමට පුරුදු වෙච්ච හිතත් ඒ වගේ. එතකොට මේ අර අකුසල මැස්ස ගහන පැත්තට වැලෑදිලා යනවා වගේ බුදුහාඳුර පෙන්නවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරුන් තීති අපුඤ්ඤෝපගං හෝති විඥාන අපුඤ්ඤාபி සංස්කාර කියන්නේ අකුසල් පව්කම් එහෙමයි කෙනෙක් පවකම් කරනවා නැවත නැවත පවකම් කරනවා. එතකොට යාගේ විඥානේ අපුඤ්ඤූපකම් හොති විඥානං. අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් එයාට හැඩ ගැහෙනවා. ඒක කාලයක් යනකොට වරුණ සංසාර පුරුද්ද සසර යන ওই විඥානය. අපි මේ සසර යන්නේ විඥානයත් එක්ක. දැන් අපිට දැන් වරුණට වයස කීයද කියලා ඇහුවොත් ඕක අවුරුදු වලින් කියයි. දැන් අපෙන් ඇහුවොත් වයස කීයද කියලා අපි මේ වයස කියන්නේ මේ මව් කුසේ පිළිසිඳගෙන මව් කුසෙන් ඉපදිලා ඉපදිච්ච දවසනේ. පිළිසිඳ ගන්න දවසක් නෙමෙයි. එතකොට මව් කුසින් එළියට දරුවෙක් හැටියට අඳාගෙන එළියට ආපු දවසේ ඉඳන් අපි කියනවා මට දැන් අවුරුදු මෙච්චරයි. මං දැන් මෙහෙමයි මෙහෙමයි කියලා අපි හිතාගෙන ඉන්නේ මේක තමයි අපේ ඇත්ත වයස. මෙහෙමයි. හැබැයි විඥාණයට වයසක් පනවන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ. පුබ්බා කෝටි නපඤ්ඤායති. කෙලවරක් හොයාගන්න බෑ කියන මේ ආපු සංසාර ගමන. ඒ කියන්නේ රූපේ විතරයි වෙනස් වෙන්නේ. රූපේ වෙනස් වෙනවා. මේක අර සැරෙන් සැරේට එක එක කයවල් අල්ල ගන්නවා විඥාණයට පවතින්න ඕන නිසා. ඒ කය අතහැරලා ඒකේ ඉන්න බැරි වෙනකොට ඒක දි รา ගෙන යනකොට ඒක අතහැරලා තව තැනක එල්ලෙනවා. එහෙමයි. ඊට පස්සේ ඒකත් දි รา ගෙන ගිහිල්ලා ඒක අතාර ලෙඩ රෝග ඇවිල්ලා දිරලා ඒකේ දැන් පවත්තන්න බෑ. ඒක අතහැරලා තව තැනකට එල්ලෙනවා. ඔව්. හැබැයි මේ දිගට සසරේ ආවේ ඒකට ධර්මයේ අභිධර්මයේ විස්තර කරන්නේ භවාංග චිත්ත පරම්පරාව එකම සිතුවිලි පරම්පරාවක් විඥානයත් එක්ක බැඳිච්ච මේ දිගට නොසිඳී ගමන් කරනවා. එතකොට මේ ජීවිතේ අපි මැරෙනකොට ඒ අවසන් චිත්තේ චුතිකිතත් එක්ක ඊළඟ තැනින් ප්‍රතිසන්දි හිත පහළ වෙනවා. හැබැයි ඔය අතර චිත්තක්ෂණීය වෙනසයි තියෙන්නේ. එතකොට මේ විදිහට යන පරම්පරාගත විඥානය තුල සංසාර පුරුදු තියෙනවා. දැන් බලන්න ජාතක පොත ජාතක පොතේ තියෙන්නෙම ඕවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මෙයා අද විතරක් නෙමෙයි ඒ කාලෙත් ඔහොම තමයි කියලා. යම් ප්‍රශ්නයක් සිදුවීමක් තුළ එතකොට භික්ෂුන් වහන්සේලා කියන අනේ ස්වාමීනි අපිට අතීත කතාව ගැන කියලා දෙන්න. අන්න එතකොට අතීත ජාතක කතාවක එකල් බරණැස්මුල් බ්‍රහ්ම දත්තර කියලා රජ කෙනෙක් හිටියා. ඒ කාලේ මෙහෙමයි මෙහෙමයි කියලා ওই කතාව වර්තමානයට ගලපලා එදත් ඒ වගේමයි අදත් ඒ වගේ තමයි කියන. ඒ සසර පුරුද්ද ඒක කුසලයට හරවලා වීරියෙන් සිහියෙන් නුවණෙන් ප්‍රහාණය කරේ නැත්නම් ඒ පුරුද්දට අනුවම ගමන් කරනවා. හම්දුරනේ දැන් එතකොට විඥානය එහෙම මෙච්චර කාලයයි මෙච්චර වයසයි එහෙම කියලා කියන්න බැරි නා. දැන් එතකොට සමහර අයගේ අපි දකින්න යහපේ හම්දුරනේ අපි හිතමුකෝ මේ නිමුල්ලු ඉපදෙනවනේ. එක කුසේ වැඩිලා එහෙම. එතකොට දෙදෙනෙකුගේ එක හා සමාන ලක්ෂණ සමානලාට දකින්නවා. ඒ බොහොම සමීපෙන් බොහොම සියුම් විදිහට වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. අනිත් පසින් දෙමව්පියන්ගේ ගුණයන් ඒවම නැත්නම් දෙමව්පියන්ගේ සිතුම් බැතුම් ඒ අයගේ දක්ෂතාවන් දරුවන්ට එන අවස්ථාවක් තියෙනවා. එතකොට මේ විඥාණයට ඒ પરම්පරාවෙන් ආවත් ඒ වගේ දේවල් කොහොමද සාසම්බන්ධ වෙන්නේ? ඔව් ඇත්තටම අරුණ ඒක කලාතුරකින් වෙන දෙයක්. හැබැයි දැන් නියුන් දරුව දිහා අරගෙන අපි මේ දෙන්න එක වගේ කියලා බලන්නේ රූපෙන් වැඩිපුර. එහෙමයි. ඒ නියුන් දරුවන්ගේ රූපයෙන් අර දෙමව්පියන්ගේ එකම කලලයේ දෙකට බෙදිලා ඒ උපදින දරුවන්ගේ හැබැයි සමහර නියුන් දරුවෝ ඉන්න එක වගේ නෙවෙයි. සමහර අය බොහෝ පිරිසක් ඉන්නවා එකම විදිහ සමහර හොයාගන්න බෑ. සමහර අම්මා තාත්තට හොයාගන්න පුළුවන් පොඩි ලක්ෂණයක් තුල. හැබැයි රූපෙන් එක වගේ. හැබැයි අදහස් වලින් සිතුවිලි වලින් සමහර ලාවට කාලයක් යන සමහර පුංචි කාලේ නිකන් එක වගේ තියෙන්න පුළුවන්. එක්කෙනෙක් අඬනකොට අනිත් එක්කෙනත් අඬනවා. එක්කෙනෙකුට බඩ කිනිනකොට අනිත් කෙනාට බඩ කිනින. ඒවා නිකන් ඒවා පොඩි පොඩි ලක්ෂණ. හැබැයි තරුණ වයසට එනකොට මැදි වයසට එනකොට එක්කෙනෙක් උකතෙක් වෙන්න පුළුවන්. එක්කෙනෙකුට ඉගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. එක්කෙනෙකුට කෙලෙස් අධික කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙකුට බොහොම ඉවසීමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. කෙනෙක් ශනික කිපෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ කෙලෙස් වලට සසර පුරුද්දට අනුව ආයෙමත් අර විඥානේ වෙනස් වෙනවා. එහෙමයි. සමහර ඒවා තියෙනවා. දැන් දෙමව්පියෝ දැන් අපිට ගත්තාම දෙමව්පියන්ට හදනවා කියලා දරුවෝ ඔක්කොම එක විදිහට හදාගන්න බෑ. අපිට පේනවා එකම දෙමව්පියන්ට දාව උපදින එකම පරිසරයේ හැදෙන වැඩෙන එකම බත් මුට්ටිය කන එකම gedara හැදිච්ච දරුවෝ ටික දෙනෙක් හිතන දරුවෝ දැන් ඉස්සර නම් දරුවෝ 10 15 ඉඳලා තියෙනවා. අපි දරුවෝ 10ක් හිටපු පවුලක් ගැන හිතන ඉස්සර. අද මේ සංකීර්ණ සමාජයත් එක්ක දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ රූපවාහිනිය නිසා, සමාජ මාධ්‍ය නිසා දැන් ළමයි හදන්න බැරි මේ වෙනස් වෙන්නේ විකෘතිය මේ නිසා. අපි දැන් ඒවුන් අයින් කරමු. ඉස්සර ගමුකෝ. අපි යන්කෝ ওই ටීවී නැති, ඉන්ටර්නෙට් නැති, Facebook නැති මේට අවුරුදු 40කට 50කට එහා හිතන්නකෝ ඔබ. ඔබේ පුංචි කාලේ ගමක ජීවත් වෙච්ච එක ගෙදර සමහල්ලාවට පලාමිටියක් ගෙනහල්ලා මොනවා හරි මඤ්ඤොක් කාලයක් තම්බගෙන ගෙදර බත් මුට්ටිය තම්බගෙන කාලා සමහල්ලාට කියනවා එකම ඇඳුමයි තිබ්බේ. එක්ක ළමයි 10 දිනාටම ඇඳුම් 10යි තියෙන්නේ. ඒකම තමයි හොද හොද අඳින්නේ. එතකොට ඔහොම සමාජිකමයක් තිබුණානේ. එක ගෙදර ඉන්නේ එක කාමරේ නිදාගන්නේ ළමයි ටික ඔක්කොම එකට නිදාගන්නේ. එතකොට සමාජිකෙන් ලොකු දෙයක් නැහැ. හැබැයි ඔය ආයේ ලොකු වෙනකොට අර 10 දිනාගෙන් එක්කෙනෙක් ලෝක හොරෙක් වෙන්න පුළුවන්. තව එක්කෙනෙක් සල්ලාලයෙක් වෙන්න පුළුවන්. ඔය අතර තව කෙනෙක් ඉන්න පුළුවන් පැවිදි වෙලා හොඳට බණ භාවනා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ඒ පවුලේ ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් එක්කෝ යා යනවා රට වෙනුවෙන් එක්කෝ රාජබටයෙක් වෙනවා එක්කෝ අපි ගම හමුදාවට බැඳෙනවා කියලා. තව කෙනෙක් ඒ පැත්තට යනවා. තව කෙනෙක් ගුරු වෘත්තියක් තෝරගන්න මං කැමති මේකට කියලා. එතකොට තව කෙනෙක් මොකක් හරි හොරකම් වලට සැරින් සැරී එක්කෝ කසිප්පු පෙරණ එකෙක් ඉන්න පුළුවන්. සැරින් සැරේ හිර යනවා ආයි එනවා. ආයි පෙරනවා ආයි අහු වෙනවා එනවා. සමහරු නිකන් අර බෝඩිමට යනවා වගේ. <laughs> එතකොට ඒ වගේ සමහර චරිත එළියට එන්නේ දැන් මොකද අපි බන්ධනාගාරවල වරුණ බන කියනවනේ. එහෙමයි. එතකොට ඒවැ ඉන්න ජීලටලා ඔය ඇතුලේ ඉන්න ගොඩාක් අය ඔය ගොඩාක් රසවත් තොරතුරු තියෙන. ඉතින් අපිත් බනට මේවා ඕන නිසා හම්බුනහම ඉතින් ගොඩාක් තොරතුරු ඉල්ල ගන්නවා. එහෙමයි. සමහර අය යනකොට යන්නේ ආයි එනවා කියාගෙනමයි යන්නේ. <laughs> මේ මගේ මම අර කාමරේ මේ සමහරු බඩු තියලා යන්නේ. ඒ තියලා යන්නේ මේ මං ලබන සතිය වගේ වෙනකොට ආයි එන්න හම්බෙයි. මේ මේ ටික එහෙම තිබ්බදෙන් කියලා අනිත් අයට බාර දීලා තියලා යන්නේ ඇතුලේ තිබ්බ ඒවා. එතකොට ඒ වගේම ඊළඟ සතිය ආයි එනවා. එතකොට මේ එහෙම සමහර චරිත ඉන්නවා. එවැනි චරිත. එතකොට එක එක්කෙනා එක එක විදිහට කෙනෙක් ඉන්න පුළුවන් අම්මා තාත්තට බොහෝම ආදරෙන් දෙමව්පියන්ට සලකනවා. තව එක්කෙනෙක් ඉන්න පුළුවන් දෙමව්පියන්ට වද දෙන දරුවෙක්. ඔය සමාජය තුල නානත්ත් කාය නානත්ත් සංඤේ එතකොට එකම අම්මා තාත්තට දාව ඉපදුනත් එකම ලේ වලින් ඉපදුනත් එක ගෙදර එක බත් මුට්ටිය කාලා එකට හැදුනත් චරිත ගොඩක්. ඇයි සංසාරේ ආපු විඥාන ගොඩක් ඒ. එහෙමයි. ඒ කියන ඔබවහන්සේ කියන්නේ විඥාන දෙකක් කොයි මොහොතකවත් එක වගේ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකෙ පෙන්වුවේ මේ අපි ඉන්නේ නානත්ත් කාය නානත්ත් සංඤී ලෝකයක් මනුස්ස ලෝකේ. එහෙමයි. හැබැයි එක වගේම විඥාන කාලයක් පවතින තැන් තියෙනවා. ඒ තමයි භ්‍රක්‍මතල. ඒ බ්‍රහ්ම ලෝකේ උපදින දැන් අපි හිතමු ධාන ලැබලා බ්‍රහ්මතලයේ උපදිනවා. පළවෙනි ධානයේ ලැබලා උපදින බ්‍රහ්මතල තියෙනවා. එහෙමයි. ඒ බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ඉන්න තාක් කල් කෙලෙස් යටපත් වෙලා තියෙනවා. අකුසල පුරුදු යටපත් වෙලා සමාපatti සුවෙන් ඉන්නේ. එතකොට මේ බ්‍රහ්මයන් ඔක්කොගේම මනසේ තියෙන සමාපatti. ආමතුනේ එතකොට රහතන් වහන්සේලා අපි හිතමුකෝ දස නමක් කියන දස නමකගේම රහතන් වහන්සේලා දස නමකගේම චිත්තය එක හා සමානමද? නෑ. රහතන් වහන්සේලා 19කගේම ආසවක්කේ ඥානෙ සමානයි. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් මිදුණා කියන අවබෝධය. කෙලෙසුන්ගෙන් තොරයි. 19ම. එහෙමයි. හැබැයි සංසාර පුරුදු වෙනස්. හැකියාවන් වෙනස්. අපේක්ෂාවන් වෙනස්. ක්‍රියාත්මක වීම වෙනස්. පානකම් ක්‍රියාත්මක වෙන ඒවා වෙනස්. සිතුවිලි වෙනස්. දැන් බලන්න සමහර දැන් සාරිපුත්ත හාමුදුරුවෝ රහත් වෙලා බණ කිව්වා. සාරිපුත්ත හාමුදුරන්ගේම බාලමල්ලි කදිරවණී රේවත මහරහතන් වහන්සේ එක බණපදයක් කියන්න කිව්වේ නෑ. කැලේ ඇතුළටම වෙලා කදිර වනයේම වැඩ හිටියා. කදිර වනයේම රහත් වුණා. ඒ වනයේම පිරිනොත් පෑවා. එහෙමයි. ඊළඟට සාරිපුත්ත හාමුදුරන්ගේම තව සහෝදරයෝ හිටියා. රහත් වෙච්ච රහතන් වහන්සේලා. එතකොට ඒ වගේ නංගිලා තුන් දෙනෙක් හිටියා. චාලා, උපචාලා, සිසු උපචාලා ඒ තුන් දෙනාම රහත් වුණා. එතකොට එක එක්කිනාගේ චරිතවල වෙනස්කම් සාසනය තුළ දැන් රහතන් වහන්සේලා ගම සරියුත් හාමුදුරන්ට වෙනම දක්ෂතා. මුගලන් හාමුදුරන්ට වෙනම දක්ෂතා. කෙනෙක් ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි කෙනෙක් කීර්තිමතුන්ගෙන් අග්‍රයි. ඊළඟට බක්කුල මහරහතන් වහන්සේට තිබ්බේ වෙනම දෙයක්. උන්වහන්සේ බණ කියලා නැහැ. එහෙමයි. උන්වහන්සේට තිබ්බේ නිරෝගී සම්පත්තියෙන් අග්‍රයි. දීර්ඝායුෂ ඇති කෙනෙක්. ඊළඟට මේ සාසනයෙම හිටියා නිතර ලෙඩ වෙලා ලෙඩ වෙලා රහත් වෙලා. හැබැයි හැම වෙලේම ලෙඩ. ලෙඩ වෙලා ලෙඩ වෙලාම අඩු වයසේම පිරිනිවන් පෑවා. ලෝසක මහරහතන් වහන්සේ. කන්නත් නැහැ පින්ඳ පාති කියක් දාන ටික නැහැ. එතකොට ඒ වගේ අය හිටියා. එතකොට සමහර සසර පුරුදු විඥානෙත් එක්ක එන පුරුදු රහත් උනත් තිබ්බ අයත් හිටියා. එහෙමයි. ඒ නිසා සමහර අය අර වසලවාදීන් කතා කරා කියලා කියන්නේ ඒක රහතන් වහන්සේ නම. සංසාර අවුරුදු 5 ඒ කියන්නේ ආත්ම 500 බ්‍රාහ්මණ මහා කුලේ ඉපදිලා. මිනිස්සුන්ට කතා කරලා තියෙන්නේ මේ වසලයා මෙහිට වරේ ඔක ගනි වසලයා ඔක කරපන් අර රදල මිනිස්සුන්ට කතා කරපු බ්‍රාහ්මණ මහාසාර කුලේ ඒ සංසාර පුරුද්ද විඥානයත් එක්ක සසර පුරුද්දක් හැටියට ඒක හිතේ තරහකින් හරි ද්වේෂකින් හරි මේ හිත රිද්දවන්න කියනව නෙමෙයි. හිතේමෙනවා. ඒ ඒ වචනේ නිකන් කියවෙනවා. එහෙමයි. සාමාන්‍ය ඒක තමයි විවහාර භාෂාව හැටියට ඒ ස්වරූපය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ වගේ මේ ශාසනය තුල කොච්චර එහෙම චරිත ඉඳලා තියෙනවද